සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් මේ භාවනාව කරන ආර්ය ශ්‍රාවකයාට ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියලා. ඇති වෙනවා ටික වෙලාවකින් ඒක නැති වෙනවා. අපි කියනවා මේ රාහු කියන රායාගේ ගුණාංගයක් කියලා. ඇයි මේ සූර්යා භ්‍රමණය වෙනකොට මේ සූර්යාගෙන් පිච්චෙන කාබනික කොටස් අපි කියන පටවි අංශු උතුරටයි දකුණටයි කියලා දෙපැත්තට විසිරලා යනවා. මේවා ගින් රාහු වශයෙන්ුත් කේතු වශයෙන්ුත් මේවා එකතු වෙලා ඒවා භ්‍රමණය වෙලා ඒවා රායෝ වශයෙන් කැරකෙනවා. මේ කාබනික අංශු වලින් විශාල ප්‍රමාණයක් එකතු වෙලා නිර්මාණයක් වුණාට ඒකට ග්‍රාහයක් කියලා අපි කියන්නේ කියන්න බෑ ඒක අංශු වලින් එකතුවක්. ඒක ඇති වෙවි නැති වෙවි යනවා. ඒ ප්‍රමාණයේ සීමාවක් ස්ථිරව පවතින්නේ ඒ වාගේ ගුණාංගات අපි ළඟ තියෙනවා. ඒ ග්‍රාහයට අදාළ. එනම් මේ භාවනා යෝගියා ආස්වාස කරන බව දැනගෙන ඉන්නකොට ප්‍රාස්වාස කරන බව දැනගෙන ඉන්නකොට එයා කොහොමද මේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ කරන්නේ කියන එක තමයි මේ අලියම පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න මේ ආස්වාස ප්‍රාස්වාසය තුල ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාශ්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්නකොට මේ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙන තවත් දැනුමට ගෝචර වෙන කාරණාවක් තමයි මේ ආස්වාසය ඇතුල් වුණා මේ ආස්වාසය නැවත පිටත් වුණා ආස්වාසය පිටත් වුණා මේ ආස්වාසය නැවත ඇතුල් වුණා මේක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා මේක ගොඩාක් කාලයකට පස්සේ ගෝචර වෙන ධර්මතාවයක් මේ ආනාපාන සති ප්‍රතිඵල ලබාගෙන ඕ ප්‍රතිඵල නොලබාගෙන දීර්ඝ කාලයක් කරනකොට තමන් තුළින්ම තමන්ට ඇතිවෙන අවබෝධ ධර්මතාවයක්. මේ ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතාවය ඇතිවෙවි නැතිවෙවි යනවා. මේක තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරන මේ ලෝකේ මේ හැම එකක්ම ආස්වාස ප්‍රාස්වාස ධර්මතාවයමද මොකද්ද මේ ලෝකේ පවතින සමීකරණය කියලා බලනකොට ඇති වෙලා නැති වෙලා යන සමීකරණයක් තමයි මේ සෑම නාමයක් රූපයක් තුළ මේ පවතින්නේ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චා නාම අනිච්චා රූප අනිච්චා වේදනා අනිච්චා ධම්මා අනිච්චා සංඥා අනිච්චා විඥාන අනිච්චා ධම්මා අනිච්ච මොකද්ද මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය තුළින් මේ ලෝකෙට උන්වහන්සේ දේශනා කරන නිවන කමඨාන කියලා බලනකොට මේ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ලෝකේ හැම දෙයක්ම භ්‍රමණය වෙන නිසා ස්ථිර නැහැ. අස්ථිරයි මේවා ඇති වෙලා නැති වෙලා යන්න ඕනේ. ක්‍රියාවක් තිබුණොත් නැතිවීමක් තියෙනවා. ක්‍රියාවක් තිබුණොත් ඇතිවීමක් තියෙනවා. එනම් මේ ආනාපාන කියන ක්‍රියාවලිය මේ ශ්වසන ක්‍රියාවලිය තියෙන තහකාල් මේ ඇතිවීම නැතිවීම කියන එක අපිට නවත්තන්න බෑ. ඒක නවත්තන්න පුළුවන් දක්ෂකමක් අපිට නෑ. හේතුව මේ එක එක ඉන්ද්‍රියන් එක එක ගායන්ට අනුබද්ධයි. ඒ ඒ ගායන්ගේ තරංගය ඒ ඒ ගායන්ගේ ගුණාංග ටික අරගෙන තමයි මේ කොටස් 32 ජීවත් වෙන්නේ. එනම් පැණි රසට අදාළ ග්‍රාහයක් ඉන්නවා. ඕජාවෙන් පිළිලා ඒ ඕජාව දිවට පොඩ්ඩක් දිව ගාලා බැලුවාම හරි රසයි. එහෙනම් ඒ ග්‍රාහයගෙන් ඇතිච්ච ඉන්ද්‍රියට ඕජාව දෙන්න ඕනේ. එහෙම නැත්නම් සීනි දෙන්න ඕනේ. සම්පූර්ණ ලුණු සාන්ද්‍රයෙන් පිරිච්ච ග්‍රාහයක් ඉන්නවා. ඒ ග්‍රාහයට අදාළ ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට වතුරෙන් ආහාරයෙන් ඒ හැම එකක් තුළින්ම අපි ලුණු දෙන්න ඕනේ. රස්ණයෙන් ඇතිච්ච ග්‍රාහයක් ඉන්නවා. අධික රස්ණයෙන් පවතිනවා. ඒකට අදාළ ඉන්ද්‍රියක් අයේ තියෙනවා. ඒකේ රස්නේ වැඩි කරන්න මිරිස් දෙන්න ඕනේ. අදවත කියලා කියනවා. එහෙනම් වායෝ වලින් ඇලිච්ච ග්‍රායෝ ඉන්නවා. අපි කියනවා දිව්‍ය ලෝක තල විමාන කියලා කියනවා. එහෙනම් මේ වායෝ වලින් ඇදෙන තලට සාපේක්ෂව ඉන්ද්‍රියක් පවතිනවා. ඒ ඉන්ද්‍රියට අපි පෙනාලු කියලා කියනවා. වායුවෙන් ගනුදෙනු ඕනේ නැත්තම් එයා මැරෙනවා. එයාගේ ජීවිතය ඉවර වෙනවා. වායුව වලින් ගනුදෙනු කරන්න ඕනේ. අදවතේ ක්‍රියාකාරීත්ව වලට ගින්දරෙන් ගනුදෙනු කරන්න ඕනේ. මිරිස් වලින් ගනුදෙනු කරන්න ඕනේ. අග්නියාසයේ ක්‍රියාකාරීත්වය වලට පැණි රසෙන් ගනුදෙනු කරන්න ඕනේ. ලුණු වලින් කටයුතු කරන්න වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට ලුණු අපිට සපයන්න ඕනේ. අක්මාව ඇඹුල් වලින් කටයුතු කරන්නේ අක්මාව බේරගන්න අපිට ලුණු ඇඹුල් මේවා දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ਸਰවාංගයේ දිහා බලනකොට රසකාරක අයක් තියෙනවා. මේ ආයතන 6ට අනුව මේ රසකාරක 6 කරනකොටගෙන මේ කය ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ ඔක්කොම ගනුදෙනුවා. මේ ගනුදෙනුව පොඩ්ඩක් එයා මෙයා වෙනකොට මොනවද අඩුවෙන් දුන්නේ? ඒකට අඩුව අසනීපයක් ඇති වෙනවා. මිරිස් අඩුවෙන් ගිරියොද්දම අරගෙන බලන්න කාලය පරීක්ෂණ කරලා බලනකොට අඩු රුධිර පීඩනය රෝගයක්. අග්නියාසයට අදාළ පැණි රස අඩුවෙන් අරන් බලන්න කාලයකින් පරීක්ෂා කරලා බලනකොට අඩු දිය වැඩියා රෝගය. කයේ සීනි අඩු වෙලා. ඒක ප්‍රශ්නයක්. එහෙනම් අපේ කයේ ගොඩාක් බයිස්රාවිය තියෙනවා. ඒවා හරියට පෙරෙන්නේ නැහැ. ඒවා බයිස්රාවිය වෙලා යන්නේ නැහැ. ලෙවල පවතිනවා. මොකද ප්‍රශ්නේ වකුගඩු හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා පෙරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ලුණු අඩුයි. ලුණු හරන්නේ එහෙනම් මේ විදිහට මේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම මේ සෛලවල ඒකාකාරී ක්‍රියාකාරීත්වය අපි নানা ප්‍රකාර නම් වලින් විවිධ ඉන්ද්‍රියන් අපි අඳුන්වලා දුන්නට මේ ලෝකෙට මේ හැම එකක්ම සෛලනේ මේ හැම සෛලයක්ම ඇදිලා තින්නේ එකම සමීකරණයටනේ මේ හැම සෛලයකටම න්‍යාස්තියක් තියෙනවනේ න්‍යාස්තියට උඩින් මේ සෛලය ඇදලා තියෙන මෙම්බ්‍රේන් එකෙන් ඇක්ටෝප්ලාසම් ප්‍රෝටෝප්ලාසම් කියන මේ විශේෂ කාණ්ඩ වලින් රසායනික ද්‍රව්‍ය වලින් එහෙනම් මේ සෛලයේ මැද තියෙන න්‍යාස්තිය මොනවද තියෙන්නේ ක්ලෝරෝසෝම් 46ක් තියෙනවා මේ ක්ලෝරෝසෝම් ඇදලා තින්නේ කොහොමද DNA RNA වලින් ඒ DNA RNA ඇදලා තින්නේ මොනවද ග්ලූකෝස් වලින් ග්ලූකෝස් ඇදලා තින්නේ මොන වලින්ද අණු වලින් අණු ඇදලා තින්නේ මොනවද ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන ඇදලා තින්නේ මොනවද පරමාණු වලින් පරමාණු ඇදලා තින්නේ මොන වලින්ද තොරතුරු වලින් තොරතුරු ඇදලා තින්නේ මොනවද පීඩණයෙන් පීඩණය ඇදලා තින්නේ මොන වලින්ද කම්පණයෙන් කම්පණයෙන් ඇදලා තින්නේ මොනවද? අවකාශයෙන්, ඉස්භාවයෙන්. ඉස්භාවය කොහමද ඇදලා තින්නේ? ඉස්භාවයෙන්මයි ඒක ඇදලා තින්නේ. බලන්න. දැන් මේක ඔයාගුණාගෙන යනකොට දැන් මිනිස්සෙක් මෙතන ඉන්නවද? මොකවත් නැහැ. එහෙම කෙනෙක් නැහැ. මිනිස් ජීවියෙක්ව මේ විදියට අපි එකින් එකට එකින් එකට ගලවගෙන ගලවගෙන ගලවගෙන ගියොත් වායුවේ දූවිලි ගොඩක් තියෙනවා. මිනිස්සයා අතුරුදාන් වෙනවා. එහෙනම් මේක තමයි මේ මිනිස්සයා ඇදිලා තියෙන ස්වභාවය. අවකාශයේ ස්භාවය අධික වෙනකොට අන්න දෝංකාරය ඇති වෙනවා. දෝංකාරය ඇති වෙනකොට පීඩනයක්, කම්පනයක් ඇති වෙනවා. ඒ පීඩනය කියන කම්පනය කියන ඒ ධර්මතාවයේ තරංගයක් වටපත් වෙනවා. ඒ ධර්ම පීඩනයක් ඇති වෙනකොට තරංගය ඇති වෙනවා. ඒ තරංග තමයි මේ තොරතුරු කියලා කියන්නේ. මේ තොරතුරු ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා කාලයක් යනකොට දෙක තුන එකතු වෙලා 10 11 එකතු වෙලා ඕමම පොඩ පොඩ එකතු වෙලා පරමාණු හැදෙනවා. පරමාණු ඇදලා ඇදලා අණු හැදෙනවා. වැඩිපුර කැරකුණාම ඉලෙක්ට්‍රෝන, අඩුවෙන් කැරකුණාම පොට්‍රෝන, නැවතිච්ච ස්වභාවයෙන් කැරකුණාම නියුට්‍රෝන අන්න තුනක් ඇති වෙලා. මේ කට්ටියට සාපේක්ෂව මේගොල්ලෝ නැවත නැවත නැවත ඒක රාශි වෙනවා. තුන් දෙනෙක්, අට දෙනෙක්, හය දෙනෙක් අන්න පටවියාපෝ තේජෝ හයක් එකතු වුණොත් කාබන් ධාතුව තනියෙන් කැරකුණා තුන් දෙනෙක් විතරක් හිටියොත් ඒකට අපි කියන හයිඩ්‍රජන් ධාතුව 24ක් එකතු වුණොත් අපි කියන තේජෝ ධාතුව ඊට වඩා සංඛ්‍යාවක් එකතු වුණොත් වායෝ ධාතුව න බලන්න පටවියාපෝ තේජ හැදෙන්නේ නැටි එහෙනම් මේවා ඇදිලා නේද ග්ලූකෝස් හැදෙන්නේ අන්න මේ ග්ලූකෝස් ඇදෙන නිසා නේද DNA RNA හැදෙන්නේ DNA RNA ඇදිලා නේද ක්ලෝරසෝම් හැදුනේ ක්ලෝරෝසෝම් ඇදුනම නේද සෛල හැදෙන්නේ. සෛල ඒක රාශි වෙලා විවිධ ප්‍රමාණයන් වලින් ඒවා නිර්මාණය වෙනකොට ඉන්ද්‍රියන් නැදෙනවා. එහෙනම් ඉන්ද්‍රියන් 32ක් ඇදෙනකොට මිනිස්සයා ඇදෙනවා. මිනිස්සයා කියන මම තමයි ආවලා මට මේ මේ නම්බුනාම තිනවා. මම තමයි මේක අධිපතියා. මට මේක කරන්න පුළුවන් කියලා එයා මාන්නයක් අදනවා. බලන්න එයත් එකක් අදනවනේ නිකන් ඉන්නේ. හැමදේම නිකන් ඇදෙනවා. හැබැයි එයා උමනාව එකක් අදනවා මාන්නේ කියලා. ඒ නිසා යා මේ කයට ආදරේ කන්න දෙනවා, බොන්න දෙනවා, අනාගතයට මට ආරක්ෂාව දෙනවා. ජීවත් වෙන කාල පරිච්ඡේදෙ මට සැප විඳින්න මම එකතු කරනවා. අන්න ප්‍රශ්න. මේක සම්පූර්ණයෙන් පටල ගන්නවා. මේ ලෝකේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක්. ඒක එක්තරා ග්‍රාහකෙකුගෙන් නිර්මාණය වෙච්ච ಗುಣධර්මයක්. දෙතිස්මා තලයේ එක කොටසක් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක මේ වෙනස් කරන්න ඕනේ මේක මා විසින් මේක අදන්න ඕනේ කියලා එයා මුලා වෙනවා හැබැයි ආර්ය ශ්‍රාවකයා කවදාවත් මුලා වෙන්නේ මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට සමවැදිලා එයා කල්පනා කරනවා මොකද්ද මේ ධර්මතාවය ඇත්ත මට මෙච්චර කාලයක් තේරිච්ච නැති ධර්මයක් මේක තුල පවතිනවා ඒක තමයි භාවනාවේදී අරමුණු ඇති වෙවි නැති වෙවි යනවා මේ ඇති වෙවි නැති වෙවි යන අරමුණු තුල ඒක අපේ කයේ ස්වභාවයක් නම් දැන් කියන්න මේ ලෝකේ ඒක අරමුණකින් මේ කවුද කියලා එහෙනම් එයාගේ අරමුණ නැති වෙන්නේ නැහැ කියන එකනේ කිසිම කෙනෙකුට මේ ලෝකයේ එක අරමුණක ඉන්න බෑ. සංඝයා වහන්සේලා වශයෙන් ඔබ වහන්සේලා කලබල වෙන්න එපා. මේ ලෝකෝත්තර පණිවිඩය හොඳට ශ්‍රවණය කරගන්න. මේක අපගේ ජීවිතයට ගොඩාක් වැදගත් කාරණාවක්. හේතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට එක අරමුණක ඉන්න බෑ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටවත් මේ දේශකයන් වහන්සේටවත් මේ ලෝකයේ එක අරමුණක ඉන්න බෑ. එහෙම ඉන්නව නම් ඒක බොරුවක්. මොකද්ද අපට මේ එක අරමුණක ඉන්න බැරි කියලා බලනකොට අපට පෑදිලිව පේන එක ධර්මතාවයක් තමයි. සෙනෙන් සෙනය මේ මොහොත වෙනස් වෙනවා. සෙනෙන් සෙනෙන් මේ හැම දෙයක්ම ජීර්ණ වෙනවා. සෑම විනාඩියකට එක සැරයක්ම මේ ලෝකයේ සෑම දෙයක්ම පරණ වෙනවා. එහෙනම් කොහොමද අපි මේ මොහොත විතරක් ඒ විදිහට පැවතුණයි කියලා කියන්නේ? දැන් බලන්න අපිට හොඳට පැහැදිලිව පේනවා. අපගේ කය කලින් විනාඩියේ තිබුණ ඒ ක්‍රමවේදය දැන් තියෙනවද? නෑ. එහෙම එකක් නෑ. ඇයි මේ සෛල භ්‍රමණය වෙන නිසා තරංග එළියට විසිරෙනවා? විනාඩියක් දැන් අපි වයසට ගිහිල්ලා දැන් විනාඩියට කලින් හිටපු ස්වාමින් වහන්සේට අපි කියමු අපේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ කියලා. එහෙනම් බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට අවුරුදු 35යි අවුරුදු 35යි මාස 5යි දින 20යි පැය 4යි විනාඩි 18යි තප්පර 3යි දැන් වයස ඊළඟ විනාඩිය කියනකොට තමයි වෙනස් වෙන්න එපායි විනාඩි 18 නම් විනාඩි 19 වෙන්න එපා. දැන් එතකොට කෝ කලින් හිටපු කෙනා නෑනේ. එයා වෙනස් වෙලානේ. කලින් ඉන්නකොට එයාගේ සෛල 1 කෝටි 25 ලක්ෂයක් තිබුණා. එයා මේ ගැන කල්පනා කරනකොට කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනයේ භ්‍රමණ වේගය වැඩි වෙනවා. සෛල ගොඩක් කැඩෙනවා. එළියට විසිරෙනවා. ඇරෙනවා, බලනවා, අතපය උස්සනවා, ඒවා සොරවනවා. ගොඩාක් සෛල කැඩෙනවා, තැලෙනවා, පොඩි වෙනවා. දැන් සම්පූර්ණ ਸਰවාංගේ රූප වෙනසක් තියෙනවනේ. සෛල ආරපන්දාක් මැරිලා දෙතුන්දාක් කැඩිලා දැන් රූපේ වෙනස් වෙලා නම් ආයුෂය වෙනස් වෙලා නම් පවතින ස්වභාවය වෙනස් වෙලා නම් කොහොමද අපි කියන්නේ මේ මේක වෙනස්ුන් නැහැ කියලා එහෙනම් මේ සෑම තප්පරයක් ගානෙම මේ ධර්මතාවය වෙනස් වෙනවා මේක ඇති වෙවි ඇති වෙවි නැති වෙනවා නම් සෑම සෙනයක් ගන්නෙම මේක වෙනස් වෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූප කලාපය සෑම සෙනයක් ගන්න වෙනස් වෙනවා මේ රූප පිණ්ඩය සෑම අංශුවක් ගන්නෙම වෙනස් වෙනවා සෑම මොහතකම වෙනස් වෙන මේ රූප කලාපයෙන් ඇතිච්ච මේ නාම රූප වස්තු ඒ කාන්ත වශයෙන්ම සෙනයක් සෙනයක් ගානේ වෙනස් වෙනවා. සෑම තප්පර 60කදීම මෙයා විශාල වෙනසකටපත් වෙලා. එහෙනම් මේ චෛතසිකය වෙනස් වෙන්නේ නැතුව තිබුණායි කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. ඇයි මේ තරංගය මේ නාම රූප ධර්ම වලින් ඇති වෙච්ච එකක්? මේ සතරමා භූතයගේ නිර්මාණය. එයා විතර කොහොමද වෙනස් වෙන්නේ නැතුව ඉන්නේ? එහෙනම් එක අරමුණක හිටපු කෙනෙක් නෑ. එහෙනම් එක අරමුණේ ඉන්න ඉන්න කියලා මේ කියන කතන්දරයට දැන් දෙනමු පිළිතුර මොකද්ද? පිළිතුරක් නෑ. ඒක මුසාවක් වෙනවා. එහෙනම් අනාගාමි ඵලයටපත් වෙච්ච අරියත් මාර්ගයට යන ඒ උත්තමයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා වේ බුද්ධ පුත්‍රයා කල්පනා කරනවා මේ ලෝකේ මම ඉඳලා තින්නේ හැම මොහොතෙම එක අරමුණක වෙනස් වෙන සුළු ලෝකයක වෙනස් වමින් පවතින ලෝකයක නොවෙනස් කළ නොහැකි ලෝකයක සෑම තප්පරයකම වෙනසකට වාජනය වෙනවා මගේ සිත මේ අරමුණේ ඉතියා එයා වෙලට ගියා දැන් වෙලත් එක අරමුණක් නේ පොළට ගියා පොළත් එක අරමුණක් නේ gedara ගියා ගෙයත් එක අරමුණක් නේ. දානශාලාවට ගියත් දානශාලාවත් අරමුණක් නේ. අනේ භාවනාව කරනවා ඒකත් අරමුණක් නේ. බලන්නකො මට নানা ප්‍රකාර දේවල් කල්පනා කරන ඒකත් අරමුණක් නේ. එහෙනම් එයා හැමතිස්සෙම කොහෙද ඉඳලා තින්නේ? ඒ කර්මණක ඉඳලා තින්නේ. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් අත්උස්සලා පෙන්වන්න ඉදිරිපත් කරන කාරණාවක් සිතත් එකම සැනේක අරමුණු දෙකක හිටියයි කියන එක. භාග්‍යතුන් වහන්සේ ඒක පිළිගන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇයෙනවනම් එයාට පේන්නේ පේනවනම් ඇයෙන්නේ ආයතන අයට එක මොහොතට එක සැනේට එක අණුවයි ගෝචර වෙන්නේ. ඇයි ආලෝකයේ ගමන් කරන වේගය වෙනස්, ශබ්ද ධාරිතාව ගමන් කරන වේගය වෙනස්, ස්පර්ශ ගමන් කරන වේගය වෙනස් ගන්ධය වාතය ගමන් කරන වේගය වෙනස් කියලා විද්‍යාවෙන් ඒක ලස්සනට පෙන්නනවා තරංගය ගමන් කරන වේගය තප්පරයට සතපොම් ලක්ෂ 3යි කියලා කියනවා එහෙනම් ආකාශ ධාතුව ගමන් කරන වේගය තප්පරයට සතපොම් ලක්ෂ 5යි කියලා රිසීවර් හොයාගෙන තියෙන එක සමීකරණයක් තියෙන ඔප්පු කරන්න පුළුවන් එහෙනම් කිසිම උපකරණයකින් ඔයන්ට බැරි කර්මකාරණවලත් වේගය ඔයලා තනි තනියෙන් මේකට කියනවා. ශබ්දය යනවා මේ වේගෙන් යනවා. ආලෝකය යනවා මේ වේගෙන් යනවා. ගන්ධය කියන මේ වාතය යන්නේ මේ වේගින්. රසවලට තියෙන ඒ රසවල පණිවිඩය යන්නේ මේ වේගින්. ස්පර්ශයේ වේගය මේක හැබැයි සිතේ වේගය විතරක් තථාගතයන් වහන්සේ නමකටවත් හොයන්න බෑ. ඒකට උදාහරණයක් වෙනවා ඒකං චරං දූරං ගමං අසරීරං වාසයං මේක තමයි සිතට දෙන සමීකරණය සිතේ වේගය හොයන්න බෑ කිසිම කෙනෙකුට එහෙනම් ඒ තරම් වේගවත් සිත ඒතො දෙතිස්මා තලයෙන් සිතට තලයක් නැහැ එතන එතන ප්‍රශ්නේ තියෙන්නේ හැම තලයෙම වේගය හොයන්න පුළුවන් දැන් බලන්න තුසිතේ ආයස අපි දන්නවා. ආයසය හොයන්නේ කොහමද භ්‍රමණ වේගයෙන්? එහෙනම් මේ මහා පොළොව පැයට කිලෝමීටර 1000ක වේගෙන් කැරකෙනවා. ඒ පැයට කිලෝමීටර 1000ක වේගෙන් කැරකෙනකොට ඒ පැයට කිලෝමීටර 1000ක වේගෙන් එක වටයක් කැරකෙන්න යට දවසක් යනවා. එහෙනම් මේ දවසක් කැරකෙනකොට එයාට පැය කොච්චරක් යනවද පැයට කිලෝමීටර 1000ක් නම් පැය 24ක් යනවා අන්න දවස ඇදුවා. බලන්න ඒක ඇද නැති. එහෙනම් මේ දවසකට එක වටයක් කරකිනකොට මෙයාගේ වේගය අපි ගණන් හදනවා. මෙයා කරකිනකොට යන travel speed එක. එහෙනම් මේ 90ක් භ්‍රමණය වෙන වේගයට අනුව අපි ගණන් හදලා සමීකරණය ගත්තාම මෙයාගේ දුර වේගය ගමන් කරන වේගය හොයන්න පුළුවන්. එහෙනම් 60 කිලෝමීටර් මෙච්චර මෙච්චර වේගයකින් භ්‍රමණය වෙමින් 60 කිලෝමීටරක වේගෙ මෙච්චරකින් මෙයා ගලාගෙන ගියොත් සූර්යා වටේ යන්න දවස් කීයද කියලා ගණන් අදලා බලනකොට අපට පේන මේ පැය 24 ඒවා 365යි පැය 6ක් යනවා. නමුත් මේ පැය 6ට මේ දවස් කාල කියලා කියන්න බෑ කාල භාගය එකතු කරන්න බෑ. ඒ නිසා කාල අතාරිනවා. 365 කියලා ගණන් අදනවා. හැබැයි මේ පැය පැය අත්හැරියත් මේක එකතු වෙනවනේ. කාලේව හතරක් අවුරුදු හතරක් යනකොට හතරේවත් අතරක් ඇති එකතු වෙලා. කාලයව හතරක් එකතු වුණා දැන් කීයද 10ව හතරක් එකතු වුණා 24යිනේ අන්න පස්වෙනි අවුරුද්දට අපට සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත් මේක දවසක් දාන්න හැබැයි මේ පස්වෙනි අවුරුද්දේ සූර්යා වටා භ්‍රමණය වෙන්න වැඩිපුර පැය 24ක් ගියාද නැහැ ඒ පස්වෙනි අවුරුද්දේ පැය 6යි ගියේ කලින් දවස්වල පැය 6 ගානේ ගිහින් ඒක එකතු කරන්න බැරි නිසා අවුරුදු 3ක් වෙනකම්ම මේක එකතු වෙන්න හරිනවා මේ හතරවෙනි අවුරුද්ද එනකොට අරියටම අපි දන්නවා දැන් මේක පැය 24 වුණා. එතකොට හතරවෙනි අවුරුද්දේ දින දර්ශනය අර බලනකොට මායාවරු කියනවා මේක මේ අදිවාර්ෂික එකක් පෙබරවාරි 29 තියෙනවා මේකේ කියලා 366ට හදනවා. එහෙනම් මේ ලෝකයේ අපේ ආයස පැයට කිලෝමීටර 1000ක වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා පරමායස 120යි කියලා ගණන් ඇදුවා. මේක ඇත්තටම පැයට කිලෝමීටර 10 නෙමෙයි. මේකේ භ්‍රමණ වේගය ගණන් කරන්න වෙනම සමීකරණයක් තියෙනවා. මේක දවසේ දවස ගන්න වෙනස් වෙනවා මේක. අවුරුදු 5කට සැරයක් ගණන් හදනකොට මේක වෙනස් වෙලා. ඒකට අනුව ආයශ වෙනස් වෙලා. ඒකට අනුව මේ ලෝකයේ මිනිසුන්ගේ ලේ ධාතුවේ තියෙන ඒ න්‍යාස්ටි ආයශ වෙනස් වෙලා. මේ හැම එකක්ම වෙනස් වෙනවා. නමුත් අපි සම්මතයක් වශයෙන් උදාහරණයකට අපි මේක කියන්න එපාය. විස්තර කරන්න මේකට උපමාවක් එපාය. එහෙනම් පැයට කිලෝමීටර 1000 කියලා ගන්නවා. නමුත් 10 නෙමෙයි මේකේ නිවැරදි උත්තරේ වෙනස්. ඒ සමීකරණය 10ෙන් බෙදලා එනකොට තමයි මේ 120 හම් වෙන්නේ. 120 හම් වෙනකොට අපි දන්නවා පරමායස 120යි. එහෙනම් මේ ලෝකයේ 120 අපි ජීවත් වෙන්න නම් තවත් සමීකරණයක් හදන්න එපා. දැන් 120 කවුරුත් ජීවත් වෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ මේ 120 ජීවත් වෙන්නේ නැත්නම් මේ පෘථිවියේ තියෙන මේ ග්‍රහය තුල 120ක් ජීවත් වෙන්න කොහොමද ජීවත් වෙන්න ඕනේ? එතකොට අපි බලන මේ පෘථිවිය මොන වගේ ඇඩයක්ද? මේක ත්‍රිකෝණයක්ද? අටපට්ටමක්ද? සයපට්ටමක්ද? චමචතුරස්‍යයක්ද? වෘත්තයක්ද කියලා බලනොත් මේක වෘත්තය. ගෝලාකාරයි. එතකොට වෘත්තය අංශක කීයද කියලා බලුවම 308යි. අපි දන්නවනේ ඒක. 308ක් ආවම ඒක වෘත්තයක්. එතකොට මේක ගෝලයක් වගේ රවුමට තියෙන නිසා අපි 360 කියලා සමීකරණ ගත්තා. එතකොට මේක පැය 24ක් නේ. එක වටයක් කරකෙන්න පැය 24ක් කරනකොට 360 සමානයි 24. එතකොට මේ 360ට බෙදනවා 24යි. උත්තරේ 15යි. එහෙනම් විනාඩියට තප්පර 8යි අපි උස්ම 15ක් ගන්න ඕනේ තප්පරකට උස්ම 15ක් ගත්තොත් එයාගේ පරමායුෂ 120යි. ඒක ආයි කිසිම එකකින් වෙනස් වෙන්නේ නැහැ. පරමායුෂ 120. හැබැයි ජීවත් වෙන්නේ නැහැ. ඒක අපිට පොරොන්දු වෙන්න බෑ. එතකොට දැන් මම උස්ම 15ක් ගන්නවා. එහෙනම් ඇයි මට පරමායුෂ ලැබෙන්නේ නැත්තේ? ඒක කියන්නේ කර්මයෙන්නේ. අපි මේ ලෝකේ සමීකරණය ඇදුවට මේ විඥාණය මේ බබයක් විතර උස තියෙන කයේ පවතින්නේ කොච්චර කාලයකද කියන එක අපට තීරණය කරන්න බෑ. ඒක පෙර භවයේ කරපු එකට අනුව තීරණය වෙන්නේ. පාණාතිපාතා වේරමණී කියන සික්ඛාපදේ ආරක්ෂා කරපු ධාරිතාවට අනුව තීරණය වෙන එකක් ඒක. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් එනවනේ අපට. එහෙනම් මම පරමාංශ 120 ඉන්න මේ ආනාපාන ඇදුවොත් ආස්වාස ප්‍රාස්වාස වාර ගන්න හරියට ඇදුවොත් සිත කය වචනේ තුන්දොර සංවර කරගෙන සෑම විනාඩියක් ගානම 15න් මං රැඳුණොත් 120ක් යන්න පුළුවන්. එයාගේ විඥාණයට පරමායස තිබුණොත්. එයා පුරා කුඹේටවත් හිංසා නොකර හිටියොත් ඒකාන්ත වශයෙන්ම 100 පනිනවා. 112යි 14යි 16යි 118යි 123යි ඕවගේ වයසට ගිහිල්ලා තමයි නැති වෙන්නේ. ඒ කාලේ ඉන්දියාව අපේ කිරියත්තා කෙනෙක් හිටියා මතකයි 123යි එයාගේ වයස. ගොඩාක් වයසයි. ඒත් 123 වෙනකොට එයා වැඩ කරනවා. එයා වැඩ කරනවා. ඇවිදිනවා, තනියෙන් යනවා එනවා, හොඳට කතා කරනවා, ඔක්කොම පුළුවන් එයාට. එයා කාගෙන්වත් පීඩක් පැතුවේ නැහැ. එනම් මේ පරම ආයස ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කට්ටියට විතරයි හම්බෙන්නේ. ඒ කට්ටියත් ලෝභ දේශ මෝහ වලින් කටයුතු කරනවා නම් එයාට ඒක කරන්න බෑ. ඒක පරම ආයස ඉවරයි. ලෝභය කියලා කියන්නේ ద్వේෂය කියන්නේ රාගය කියන්නේ මේ ලෝක සත්වයාට දුක් දෙන ක්‍රමවේදය නේද? මේ ලෝකයේ මිනිසුන්ට ඝාතනයක් වෙනව නේද? රාගයෙන් ඝාතනයක් වෙන්නේ නැද්ද? අපි ලෝභ කරනකොට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නකොට ඒ කට්ටියගේ ජීවිත අකාලේ මැරෙන්නේ නැද්ද? ජීවත් වෙන්න බැරුව විඩාවටපත් වෙන්නේ නැද්ද? ද්වේෂය ඇති වෙනකොට ඒ තරහා වෛරය නිසා මේ ලෝක සත්ත්ව විනාශ වෙන්නේ නැද්ද? කල්පනා කරලා බලනකොට මේ අකුසල කර්ම තියෙන කිසිම කෙනෙකුට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න බෑ. තරාව පානකොට ඒ කර්මය නිසා ජීවියා දුක් වෙනවා ප්‍රාණඝාත වෙලා. එහෙනම් මේක 115ට අදනකොට මේ 115 ඇදෙන කෙනා අනිවාර්යම සීලය තුල ඉන්නවා. සිල් නැති කෙනාට මේ 15 හදන්න බෑ. ඇයි? තරහා යනකොට මේක 150ට විතර යනවනේ. එක විනාඩියකට තප්පර 8යි උස්ම 150ක් විතර ගන්නවා. ඇයි? ඒ තරම් වේගවත් සිත කැළඹිලා. තරහා ගිය වෙලාවේ බලන්න උස්ම වැටෙන ප්‍රමාණය නාඩියක් වැඩි වෙනවා. 72යි යනකොට මේ නාඩියක් වැටෙනවා මේ 100ක් විතර. ඇයි? අදිරුදිර පීඩනය. ලේ නාරවල් පුපුරනවා. එහෙනම් Tamange සීලය ඇදිලා නැත්තම් ඒ උත්තමයාට මේ ලෝකේ කවදාවත් විනාඩියට උස්ම 15ක් දාන්න බෑ. උස්ම 15ක් දාන කෙනාට සිල් කඩන්න බෑ. ඒක අරක ඇදුනොත් තමයි මේක ඇදෙන්නේ. බලන්න ඒක කොච්චර ලස්සනද කියලා. එහෙනම් කෙනෙක් සීලය තුළ ඉන්නකොට අපි කියනවා එයාගේ දීර්ඝායුසයි. එයාට ආයුෂ වැඩි. ඇයි? එයාගේ සිත කය වචනය ඇදෙනකොට මේවා සංවර වෙනවා, කැළඹෙන්නේ නැහැ, අධික උස්ම වැටෙන්නේ නැහැ. එතකොට නිකම්ම යාගේ ආයුෂ ප්‍රමාණය වෙනස් වෙලා දීර්ඝායුෂ වෙනවා. ඇයි අපි මේ දේවල් කතා කරන්නේ? මේ හැම දෙයක්ම භ්‍රමණය වෙන නිසා ඒ තුල ආයස අපට තීරණය කරන්න පුළුවන්. ආයස මැනගන්න පුළුවන්. එහෙනම් මේ බ්‍රහ්ම බ්‍රහ්ම ලෝක භ්‍රමණය වෙනවා. දිව්‍ය ලෝක භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන කාලය සහ ගමන් කරන්නා වූ වේගයට අනුව අපේ දවස් 85000 ඒගොල්ලන්ගේ එක දවසයි. ආවල් දිව්‍ය ලෝකයේ වට ප්‍රමාණයට පැයට කිලෝමීටර් මෙච්චරක් වේගයෙන් භ්‍රමණය වෙනවා. එහෙනම් දවසක් ගත වෙන්න යන කාලය මෙච්චරයි. ඒ ගත වෙන කාලයත් ඒ වේගයත් අනුව අපේ පෘථිවිය ගණන් අදලා බැලුවාම කියනවා ඒගොල්ලන්ගේ දවස අපට අවුරුදු 1 කෝටි 25000යි. බලන්න වෙනස. එහෙනම් අපේ ආයුෂ කාල වලින් ඒගොල්ලොන්ගේ එක වටයක් එක කැරකිලා එනකොට අපි කියන දවසක් කියලා රැ වෙලා දවල් වෙලා. එහෙනම් මේ තරම් දීර්ඝ දාලා දීර්ඝ රාත්‍රිය ගත වෙලා ඉවර වෙනකොට මේක බඹරේ වාගේ කරකිලා තියෙනවා 1 කෝටි 50 ලක්ෂයක් වාරයක්. බඹරේ වාගේ කරකිලා. එහෙනම් දිව්‍ය ලෝකයෙන් මල් කඩාගෙන ඉන්න දෙවියෙක් චුත වෙලා මේ ලෝකෙට පාළ වෙලා මිනිසත් බව ලබලා පිළිසිඳගෙන ඉපදිලා අකුරු කියලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන රස්සාව කරලා කසාද බඳලා දරුවෝ හදලා ගෙවල් හදලා අම්බ කරලා කන්න බොන්න දීලා ඒ දෑවැදි ඔක්කොම දීලා ඒ කට්ටියත් බඳලා ඒ කට්ටියට දරුවා හදලා කිරියත්ත වෙලා නැති වෙලා නැවත කුසලෙන් දිව්‍ය ලෝකෙකින් ඒ මල්ලු යන ඉපදෙනකොට අර කට්ටිය තාම මල් කඩනවා. ඒගොල්ලෝ එකපාරට ඇරිලා ආනේ దేవතාව කොයිද ගියේ? මම කුසලයේ ප්‍රශ්නයක් කළා චුත වෙලා පොළොට ගියා. ආනේ ඇත්තද? මොකද්ද උනේ? ඒ ගිල්ලා මම මේ ආවල්තන ඉපදිලා ඒන කොටලා දරුවෝ තුන්දෙනෙක් අදලා කණ්ඩ බොණ්ඩ දීලා හදලා විවාහ කරලා දීලා මුණුගුරාලක් බලලා ඒ කට්ටියට කතා කියලා මගේ කුසලයේ තාම ඉවර නැහැ මං යනවායි කියලා මං නැවත ආවා. ආ මේ පොඩ වෙලාවට මල් පායිනේ කැඩුවේ. ඒ ඩිංගට මෙච්චර දෙයක් වුණා. බලන්න ඒ දිව්‍ය ලෝකවලටයි මේ ලෝකවලටයි තියෙන ඒ ක්‍රමවේදවල වෙනස කාලේ වැඩියි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාල වෙනකොට පරමායස 120යි දවට දවසට සූත්‍ර 4යි 5යි සමහර වෙලාවට උන්වහන්සේ රාත්‍රිය පුරාම දෙයයන්ට දේශනා කරලා බ්‍රාහ්මණයන්ට අවවාද අනුශාසනා දීලා දානශාලාවේ දේශනා පැවැත්තලා ඒ අතරතුරේ විශේෂ කට්ටියට මා කරුණාවෙන් උන්වහන්සේ ඉරුදියෙන් වඩලා බණ කියලා මාර්ගඵල වලටපත් වෙලා මේ විදිහට බලනකොට දවසට විශාල බණ වාර කීපයක් කියලා අවුරුදු ලක්ෂයක් විතර ආයුෂ තියෙන තථාගතයන් වහන්සේලාගේ ශාසනයකින් බලනකොට උන්වහන්සේලා සතියකට එක බණයි කියන්නේ. මාස 6කට එක බණයි කියන්නේ. අවුරුදු 100කට එක බණයි කියන්නේ. අවුරුදු 150කට එක සූත්‍රයක් කියනවා. මොකද්ද මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ බලවම ආයුෂ වැඩි. හැමදේම විවේකයෙන් කරන්නේ. සංසුන්ව කරන්නේ. එහෙනම් මේ හැම ලෝකයක්ම භ්‍රමණය වෙනකොට ඒ ලෝකයේ භ්‍රමණ වේගය තුලින් අපට ආවිස මනින්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම භ්‍රමණය වෙනවයි කියන එක ස්ථිරයි. ස්ථිර නම් අපිට ඒකාන්ත වශයෙන්ම දන්නවා මේ ස්ථිර ලෝකයේ තුල හැමදේම අස්ථිරයි. ඇති වෙන එක ස්ථිර නම් නැති වෙන එක ඊට වඩා ස්ථිරයි. එනම් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුල මේ සිත පවත්වාගෙන කල්පනා කරනකොට යාට තේරෙනවා මේ ලෝකේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බෑ. ඇයි ඒවා වෙනස් වෙමින් පවතිනවා? එහෙනම් අපේ චෛතසිකය තුළ යම්කිසි පණිවිඩයක් ලැබුණොත් ඒ පණිවිඩේ ඒක ඒමම පවතිනවද? දැන් තරහා ඇති වෙලා අවුරුද්දක් විතර තරහා ඒමම පවතුනායි කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. ඒක වෙනස් වෙලානේ. ඒක තිබිච්ච වෙලාවේ අපිට ඝාතනය කරන්න තරම් තිබුණා. දැන් ඒ මට්ටම නෑ නෑ ඒක වෙනස් වෙලානේ. එදා එයාව දකින්නවත් බෑ අමාරුයි යකට. දැන් දකිනකොට ඉන්න පුළුවන් නිවුලගෙන. එදා කවදාවත් වචනයක්වත් කතා කරන්නේ නෑ. දැන් අමනාපෙන් දනින්නරි වචනයක් කතා කරනවානේ. එහෙනම් මේක වෙනස් වෙලානේ. මේ චෛතසික හැම එකක්ම ඇති වෙලා විනාඩියක් යනකොට මේක වෙනස් වෙනවනේ. එකපාරට අදහසක් එනවා නෑ මම යනවා මම විවේකයෙන් ඉන්න ඕනේ මට මේ ಗುಣධර්ම ඕනේ මට යන්න ඕනේ මම කොහරි ගිහිල්ලා බොහොම විවේකයෙන් ඉන්නවා වැඩම කොවත් නැතුව කියලා හිතෙනවා විනාඩියක් යනකොට යාට හිතෙනවා එහෙම ගිහිල්ලා නිකන් අපායට යනවනේ කමටම් දෙන්න කෙනෙක් නැහනේ මේක වඩන්න එපාය සසර දුකයිනේ බලන්නකෝ මාය ආවේශ වෙච්ච ඇති නෑ නෑ මම යන්නේ මම එතන ඉඳලා වඩනවා බලන්නකෝ ඒක විනාඩියක් යනකොට වෙනස් වෙන්නේ නැති එහෙනම් මේ චෛතසික වෙනස් වෙනවා නම් දකින දේවල් විතරක් වෙනස් වෙන්නේ නැද්ද? ඒකත් වෙනස් වෙනවනේ. අපි දැන් කෙනෙක් දිහා රාගයෙන් බලලා අනේ මම රාගයෙන් බැලුවා කියලා දැනගත්ත ගමන් දැන් මේක වෙනස් වෙනවනේ. එයාගේ අඩුවක් නෑ මේ මගේ අඩුවේ තියෙන කියලා දැනනකොට අර ඇතිවෙච්ච द्वේෂයේ තියෙන කම්පණය අඩු වෙනවනේ. බලන්න මේ දකින දේවලුත් වෙනස් වෙනවනේ. ඇහෙන දේවලුත් වෙනස් වෙනවනේ. එහෙනම් මේ දැනෙන දේවල් අපිට පුළුවන් ද කැවුම් ගෙඩි පහක් විතර එකම රසයෙන් කන්න? පළවෙනි කැවුම් ගෙඩිය කාලා ඉවර වෙනකොට දෙවෙනි කැවුම් ගෙඩිය ඒ රසේ නෑ. පස්වෙනි එකේ මොකවත් නෑ. කෝ මේ රසේවත් ඒකාකාරව පවතින්නේ නෑ. එහෙනම් සිතේ අරමුණ විතර කොහොමද එක විදියට පවතින්නේ? පවතින්න බෑ. මේ ලෝකේ එක අරමුණක ිටපු කෙනෙක් නෑ. මේ චෛතසිකයේ සෑම තැනම දුවනවා. ඒ දුවන හැම මොහොතම ඒක අරමුණක තමයි ඉන්නේ. එයාට ගියත් මනේ කරගෙන දිව්‍ය ලෝකයක් මනේ කරන්න බෑ. එක්කෝ එයා දිව්‍ය ලෝකෙ මනේ කරනවා නැත්නම් ගේ මනේ කරනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේ සිත එක අරමුණට තියන්න උත්සාහ කරොත් ඒකේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා. බොහොම ලස්සන තථාගත පණිවිඩයක්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති අත්තමනාතේ බික්කු බලන්න සතර සටිපට්ඨාන හරි ලස්සන කතන්දරයක් භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ව ඥාණයට පමණ ගෝචර වෙච්ච ඒ මහා කරුණාවට පාළ වෙච්ච විශාල කුසලානිසංසදායක නිවන් පණිවිඩය සිත සිතට අනුව බලන්න එන මොකද්ද මෙතන කියන්නේ කර්මුණකින් නෙමෙයි දුවන්නා වූ සිත අපට නවත්තන්න බෑ මේක ගලාගෙන යන සුළුයි ඒ ගලන හැම මොහොතෙම ඒ අරමුණක ඉන්නවා ඒ අරමුණ දිහා බලාගෙන ඔයත් ඒ අරමුණේ ඉන්න එතකොට ඒක එක අරමුණ වෙනවා දැන් එක අරමුණකුත් මෙතන තියෙනවා නැත්තේ නෑ හැබැයි එක අරමුණේ ඉන්න කියලා කියන්නේත් නෑ ඒ එක අරමුණේ ඉන්න වෑයම් කරන්න කියලා කියන්නේ හැබැයි එක අරමුණේ ඉන්න කියලා කියනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිත සිතට අනුව බලන්න. සිත සිතට අනුව බලන්න කියන එක තමයි එක අරමුණ. හැබැයි එක අරමුණේ මේ සිත තියපු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. සිත සෑම මොහොතකම විසිරෙනවා. තරංගයක් වශයෙන් පවතින නිසා ඒ තරංගයේ ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන සෑම තත්පරයක් සෙනෙහක් ගන්න වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන වෙනවා, පොට්‍රෝන, නියුට්‍රෝන වෙනවා. මේ අණු මේ ධාරිතාවෙන් කැඩිලා විසිරලා එළියට යනවා. එකක් තවත් එක්ක එකතු වෙනවා එකක් තව එක්ක එකක් එක අභිභවාගෙන යනවා ඇලෙනවා ගැටෙනවා එකතු වෙච්ච ඒ අණු වල තියෙන ධාරිතා අඩු වෙනවා වැඩි වෙනවා කම්පණයටපත් වෙනවා සතර දිශාවේ වායුවෙන් මේක පීඩනයටපත් වෙනකොට මේක තුළ තියෙන ක්‍රියාකාරී ක්‍රියාදාමය වෙනස් වෙනවා. එතකොට මේ චේතනාව කොහොමත් එක එක විදිහට තියෙන්නේ නැහැ එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ චේතනාව කියන මේ තරංගය දිහා බලනකොට මේ තරංගය මේ ලෝකයේ පවතිනකොට මොනතරම් ප්‍රශ්න ගැටලු වලට මුහුණ පානවද? ද්වේෂසාගත තරංගයක් ඇති කළාම මේ ද්වේෂසාගත තරංගය මේ වායුවේ කම්පණයටපත් වෙනකොට මේක වෙනස් වෙනවා. ඇයි මේ පීඩන වලට ලක් වෙනකොට වෙනස් වෙනවා. එහෙනම් බාහිර වායුවේ තියෙන අණු ටික මේ තරංගයට එකතු වෙනකොට අන්න ධාරිතාව අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොටත් වෙනස් වෙනවා. මේ ද්වේෂසාගත තරංගය තුළ පවතින මේ ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන වල ක්‍රියාකාරීත්වය අඩු වැඩි වෙනකොට ඒ චිත්ත වීතියේ තියෙන පණිවිඩයේ ස්වභාවය වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන එක පොට්‍රෝන වෙනකොට, නියුට්‍රෝන එක ඉලෙක්ට්‍රෝන වෙනකොට ඒකේ තියෙන ස්වභාවය වෙනස් වෙනකොට ඒකට අනුව විශේෂ සිටිවිලි තවත් පාළ වෙනවා. নানা ප්‍රකාර ಗುಣධර්ම ඒක තුළින් අට ගන්නවා. එහෙනම් 90ක් තවත් 90ක් එක ගැටෙනකොට තවත් 90ක් තවත් 90ක් එක ඇලෙනකොට අභිභවාගෙන යනකොට ආක්‍රමණය වෙනකොට මේ හැම මොහොතෙම මේක වෙනස් වෙනවනේ. එහෙනම් මේ සිත එක තරංගයක පවතින් නැත්නම් ඒ තරංගයේ ස්වභාවය එක විදියට අපට නඩත්තු කරන්න බැරි නම් කල්පනා කරලා බලන්න මේ එක අරමුණක ඉන්නවා කියන එක මොත් කොච්චර ලොකු වීලුවක්ද කියලා. මේක කරන්න බෑ. මේක කරන්න සමතෙක් නෑ. හැබැයි වාග්යතුන් වහන්සේ කියනවා එක අරමුණකින් නෑ. එහෙනම් මේ කියන අරමුණ මොනවද? සිත හැමදාම ඉන්නේ එක අරමුණක තමයි. ඉපදිච්ච දවසේ ඉඳලාම මේ සිත අරමුණු දෙකක කොහෙදාවත් ඉඳලා නැහැ. කොහෙවත් කොතනවත් කවදාවත් මේ සිතට අරමුණු දෙකක ඉන්න බෑ. එහෙනම් එක අරමුණක ජීවිත කාලෙම ඉන්න සිත දියා බලාගෙන හිටියොත් දැන් එයා කොහෙද ඉන්නේ එක අරමුණක දැන් කොහෙද ගියේ ගෙදර ගියා ආනේ ඊටිපස්සේ වෙලට ගියා දැන් දානශාලාව පැත්තේ ඇවිදලා ආවා එතකොට එක අරමුණක ඉඳලා නෑ එක අරමුණක තමයි ඉන්නේ ඇයි ඒ දුවන හැමතැනම එයා ඉන්න හැම අරමුණක්ම මම දන්නවනේ එතකොට ඒ දන්න හැම මොහොතම ඇයි ඒ කර්මුණකනේ ඒක දිහා බලන් හිටපු මමත් ඒකට සමවැදනාව මමත් ඒක අරමුණකනේ කි. ආ එහෙනම් ඒක අරමුණක ඉන්න පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. ඒක පස්සේ මට තේරුනේ. එතකොට මෙච්චර කාලයක් නෑනේ මම මේක ඒක අරමුණ කියලා මම ලෝකයක් හදාගෙන නඩත්තු කළා. එයාට දඬුවම් කළා මම මේකේ හිටෙව්වා. එයාට උල තිබ්බා. එන්ද මේ සිත ගොඩාක් අමාරුවෙන් අත්තකිල මතාන යෝගයෙන් කම්පණයටපත් වෙලා පොර බැදලා දාඩිය දාලා දත්මිටි කාලා ආනේ එතකොට මේ එතකොට මේ හිටියේ එක අරමුණක හිටියේ නෑ. ඇයි? මම මේක එක අරමුණ කියලා ඉඳ කියන්න හදනවා. එයා කියන නෑ එක අරමුණ අරක මම ඒකේ ඉන්නවා කියලා එයා ඒකේ ඉන්නවා. එතකොට එයා ඒ අරමුණක ඉන්නවා. මම තවත් එකක් එක අරමුණක් කියලා පොරබැද්දා මෙතන තමයි අහුල උනේ. එහෙනම් ජීවිත කාලෙම මම අරමුණක් අදාගෙන ඒ අරමුණගත කරන්න අදපු නිසා මේ සිත මට කීකරුන්නේ භාවනාව අවුරුදු 25 වැඩුවා කිසිම ප්‍රතිඵලයක් නැහැ. ලෝභ දේශ මොහ නැති කරන්න මම ගොඩාක් උත්සාහ කළා. මේ එක අරමුණක් කියලා මම ලෝකයක් අදාගෙන එක අරමුණක බොහොම කීකරුව කටයුතු කරන මේ සිත ගෙනල්ලා මේ අරමුණ තමයි එක අරමුණ කියලා පොරබදලා මෙයාව තියලා ඒ කම්පණය නිසා සිත කැළඹිලා සිතේ වේගය වැඩි වෙලා ඒ වේගය තුලින් द्वේෂය අට අරගෙන द्वේෂය තුලින් ලෝභය අට අරගෙන ඒක තුලින් වෛරය අට අරගෙන මගේ සිත දුස්සිය වුණා අන්න බලන්න ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මතාවය ආර්ය ශ්‍රාවකයාට විතරයි මේක ගෝචර වෙන්නේ එයා කල්පනා කරනවා මේ ලෝකේ ඇති වෙන නැති වෙන ස්වභාවය අරි ලස්සනයි සුන්දරයි එහෙනම් මේ හැම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යනවා මට මේක මොකවත් වෙනස් කරන්න බෑ මේක නවත්තන්නත් බෑ අලුතෙන් නිර්මාණය කරන්නත් බෑ පවතින දෙයට සමවදිනවා. ඇති වෙනකොට ඒක අරමුණු කරනවා, නැති වෙන එකට ඒක අරමුණු කරනවා. සිතවිල්ලක් ආවා, අන්න ඇති වුණා, ඒකට අරමුණු වුණා. ඒක නැති වුණා, අන්න නැති වෙච්ච එකට අරමුණු වුණා. තවත් එකක් මතක් වෙනවා, ඒක අරමුණු වුණා. ඒක ආයි ගියා, අන්න ගියා කියන එකට අරමුණු වුණා. එහෙනම් මේ සිත මේ ලෝකේ කොහෙදිවත් ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්නයක් නැහැ. අපට තියෙන එකම දේ ඒ සිත දුවන බව දැනගන්න. දුවන සිත 100ෙන් පවත්වන්න. දුවන්න දෙන්න 100ෙන්. එනම් චitte චිත්තානුපස්සී විහෙරති තථාගතයන් වහන්සේ මේ ලෝකේ සෑම සත්වයකටම නිර්වාණ පණිවිඩය දේශනා කරනවා සතර සටිපට්ඨානෙ සිත සිතට අනුව බලන්න අපි කලින් දේශනාවලින් මේ කය කයට අනුව බලන වේදනාව වේදනාවට අනුව බලන අපට අවබෝධ වෙන ධර්මයේ ධර්මයට බලන අනුව බලන ධර්ම දේශනා තුනම ශ්‍රවණය කළා මේක ගොඩාක් ශ්‍රේෂ්ඨයි සිත සිතට අනුව බැලීම එහෙනම් මේ සිත මොන ආකාරයේ ක්‍රියාකාරීත්වයක ඉන්නවද? මෙයා දුවන සුළුයි ඒකං චරං දුරං ගමං අසරීරං වාසයං මේ සිත දුවන සුළුයි මෙයා සංචාරකයෙක් එක තැනක ඉන්නේ එහෙනම් සිත සිතට අනුව බලනකොට දැන් මම සංචාරකයෙක් වෙන්න ඕනේ නේද ඒ ඒ සිත දුවන දුවන හැම මොහොතෙම මමත් ඒ ඒ සිතත් එක්ක 100ෙන් දුවනවා නම් දැන් ප්‍රශ්නේ නැවතුණා. කර්ම හැදෙන්නේ ඇයි? ලෝභය බව දැනගෙනනේ මං ඉන්නේ. ද්වේෂය බව දැනගෙනනේ ඉන්නේ. රාගය බව දැනගෙනනේ මං කටයුතු කරන්නේ. වෛරය බව දැනගෙන නේද ඉන්නේ. දැනගෙන ඉන්නව නම් අතුරු ප්‍රතිඵල නැහැ. මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට, කයට දුක් ලැබෙන්නේ මං නිසා. හේතුව මේ චිත්තානුපස්සනාව ඒ තරම් ශක්තිමත්. එනම් ඇති වෙන බව දැනගන්න නැති වෙන බව දැනගන්න ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයට සමවදින්න මේ ලෝකේ සෑම දෙයක්ම මේ ස්වභාවය මත පවතිනවා මේක ඉහළ මට්ටමක අවබෝධයක් මේ ආස්වාසය ඇති වෙලා නැති වෙනවා ආස්වාසය ඇතුල් වෙන ගමන්ම මේක වෙනස් වෙනවා ඇතුල් වෙලත් වෙනස් වෙනවා එළියට එන කොටත් වෙනස් වෙනවා. අපි කියන අවශෝෂණය වෙන අවශෝෂණය වුණා නම් ගිය ධාරිතාව නැන්නේ. ඒ ගිය කට්ටිය නෑනේ වෙනත් කට්ටියක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කට්ටිය ගිය කට්ටිය නෙමෙයිනේ. එහෙනම් මේ විදිහට බලනකොට මේ සෑම තප්පරයක් ගානෙම මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා. ප්‍රශ්නයක් ඇති වුණොත් සන්තෝෂ වෙමු. ගොඩාක් සන්තෝෂ වෙමු හේතුව ප්‍රශ්නයටත් මේ ලෝකයේ නිත්‍ය වශයෙන් රැඳෙන්න බෑ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පිරිණිවීමේ අවශ්‍යතාවය ඇති වුණා නම් මේ ප්‍රශ්න පිරිණිවෙන්නේ නැද්ද? ඒ උත්තර පිරිණිවෙන්නේ නැද්ද? මේ හැම දෙයක්ම නැති වෙලා යන්න ඕනේ. අනිත්‍ය වෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නයක් මේ ලෝකේ ඇති වුණොත් ඒක පවතින්නේ අපි උත්තර දුන්නත් නොදුන්නත් ඒ ප්‍රශ්නේ පවතින්නේ ඒක ඒ ප්‍රශ්නේ ධාරිතාව වෙනස් වෙනකොට තවත් ඒ ඒ අනුවලට එකතු වෙනකොට ඇලෙනකොට ගැටෙනකොට තවත් අනු නිසා මේක කම්පණයටපත් වෙනකොට පීඩනයට ලක් වෙනකොට ඒ ප්‍රශ්නේ වෙනත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ ප්‍රශ්නේ තවත් කෙනෙකුගේ අයිතියක් බවට පත් වෙනවා. ඒ ප්‍රශ්නෙට নানা ප්‍රකාර උත්තර ලැබෙනවා. ඒ ප්‍රශ්නය නිරෝධ වෙලා සුණු විසුරු වෙලා දූවිලි බවට පත් වෙලා අතුරුදාම් වෙලා යනවා. හේතුව මේ ලෝකයේ ජීවිත කාලෙටම පවතින ප්‍රශ්නයක් නෑ. දුක මේ ලෝකයේ නිට්ටය වශයෙන් පවතිනවා කියලා භාවනා වඩන ආර්ය ශ්‍රාවකයා අරියත් ඵලයටපත් වුනාම දුක අතුරුදාම් දුක පවතින්නේ ඇති වුණා නැති වුණා ඒකත් ඉවරයි එහෙනම් මේ ලෝකේ සෑම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයක් තුළ පවතින බව ආස්වාස කරන ප්‍රාස්වාස කරන භාවනා යෝගියාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ ඉපදිච්ච දවසේ ඉඳලාම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. නමුත් මේ ආස්වාස ප්‍රාස්වාස තුල මේ තරම් ගැඹුරු ධර්මතාවයන් තියෙනවා. নানা ප්‍රකාර අවබෝධ මට්ටම් තියෙනවා. විශාල ප්‍රඥාවට ගෝචර වෙන කරුණු තියෙන බව අපි දැනගෙන හිටියේ නෑ. නමුත් Tamanගේ ආස්වාස ප්‍රාස්වාසය Taman අවබෝධ කරගෙන හිටියේ නෑ. එහෙනම් අද ඉඳලා කල්පනා කරලා බලන්න අපගේ ජීවිතයේ අපට ලැබිච්ච මේ ආස්වාස ප්‍රාස්වාස ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨ ධර්මයක්ද ඒකට භාග්‍යතුන් වහන්සේ පූජනීය නමක් දුන්නා ආනාපානා සති භාවනාව එහෙම නැත්නම් ආනාපානා සති සූත්‍රය එහෙනම් මේ සූත්‍රයට අපිට කියන්න පුළුවන් මේ ලෝකයේ ඉපදිච්ච සෑම මිනිසියෙකුටම භාග්‍යතුන් වහන්සේගේ මංගල සූත්‍රයක් මේක. මේ ආනාපාන සූත්‍රයේ යම්කිසි කෙනෙක් අරියට ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒක තුළ තියෙන ධර්මතාවයන් අරියට ක්‍රියාත්මක කරනවා නම් ක්‍රමානුකූලව මේක වඩනවා නම් එයාට මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් ඈතර වෙන්න මේ ආනාපාන සූත්‍රයේම සෑයයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය මේ බඹයක් විතර කයේ තියෙන සූත්‍රයක්. අපි හැමදාම ආස්වාස ප්‍රාස්වාස වශයෙන් කරන සූත්‍රයක්. එහෙනම් අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ආවිෂයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රාණ ධාතුවත් එක්ක ප්‍රාණයක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච මේ සූත්‍රය අද ඉඳලාම පුරුදු කරමු සෑම මොහොතක් තුළම පුරුදු කරමු ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරමු ඇතිවීමේ නැතිවීමේ ධර්මතාවය අවබෝධ කරමු ඇති වෙලා නැති වෙලා යන ලෝකයේ තුල මමත් අනිත්‍ය බවටපත් වෙනවා අනිත්‍ය භාවනාව ප්‍රත්‍යක්ෂ කරගමු ඇති වෙලා නැති වෙලා යන තන ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ ප්‍රශ්නය වුණොත් ඒක වෙන්නේ මා විසින් ප්‍රශ්නය කරගත්ත නිසා නැත්තම් මේ ලෝකේ ප්‍රශ්නයක් මොකවත් නැහැ ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්නේ අදපු මිනිසුන්ට මිසක් ඇයෙන මිනිසුන්ට පේන මිනිසුන්ට දැනෙන මිනිසුන්ට නෙමෙයි අන්න මේ තුලින් මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරගමු ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුළ මේ ලෝකයේ පරම සුන්දර කියලා කිසිම දෙයක් නැහැ. පිළිකුල් භාවනාව සම්පූර්ණ කරගමු. එනං වේදනාව පට ගන්නකොට ඇති වෙලා නැති වෙලා යන ලෝකයේ තුල හැමදේම වෙනස් වෙන සුළු ලෝකයේ තුල වේදනාව පවතින්නේ වේදනාව ඒකාන්ත වශයෙන්ම කර්ම ඉවර වෙනකොට නිරෝධ වෙනවා, සනීප වෙනවා. අන්න වේදනානුපස්සනාව අවබෝධ කරගමු. මගේ කය සෑම විනාඩියක් ගානෙම වෙනස් වෙනවා වෙනස් වෙන සුළු කය තුල කිසිම දෙයක් ස්ථිර නැහැ කායානුපස්සනාව අවබෝධ කරගනිමු ඒ වගේම තමයි මේ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයන් ඇලීම ගැටීම තමයි මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ ඒක තුළින් ධම්මානුපස්සනාව අවබෝධ කරගනිමු මේ සිත හැමතැනම දුවනවා මේ සිත නවත්තන්න කිසිම කෙනෙක් జగතෙක් නැහැ එහෙනම් මේ ලෝකයේ හැමදාම මේ සිත සෑම තැනම දුවනවා එහෙනම් මේ සිත දුවන සිතට සමවැදිලා චිත්තානුපස්සනාව තිබ්බාම ඒකට තමයි මේ නැවතීම කියලා කියන්නේ කර්ම අට ගන්න තමන්ට නැවතෙන්න නම් දුවන සිතට සමවැදිලා ඈම අරමුණම තමන් 100ෙන් ඉන්න ඕනේ චිත්තානුපස්සනාව පරිපූර්ණ වෙනවා බලන්න ඇති වෙන නැති වෙන ධර්මතාවය තුළ මේ ලෝකේ සෑම භාවනාවක්ම අන්තර්ගත වුණා දුවනවා කියලා කියන්නේ සක්මනක් නේද සංචාරයක් නේද දුවන දුවන සිතේ සිත තබලා 100න් හිටියා මෙයා සක්මන් භාවනාව පරිපූර්ණ කරනවා. එනම් මේ ලෝකේ සෑම භාවනාවක්ම ඉවර කරන්න පුළුවන් මේ ආනාපාන සති භාවනාව තුළින්. එහෙනම් අපේ ජීවිතේ අපට ලැබිච්ච උත්තරීතර දහයාදයක් තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා මේ ධර්මයේ දේශනා කරන්න කියලා කිව්වොත් ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි. හැබැයි ඒ ධර්මතාවය තුළ පුදුමයක් පවතිනවා. මේක සාරාංශක කල්පලක්ෂයෙන් කොහොමද තථාගතයන් වහන්සේ අවබෝධ කළේ? මේක සාරාංශක කල්ප කෝටියක් යන්නේපාය. එක කල්පලක්ෂයකින් කොහොමද මේක කළේ? එහෙනම් ගොඩාක් ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ පාරමිතාව හරියට පිරුවා. ಗುಣධර්ම හරියට වැඩුවා. ඒ මාබෝසතාණන් වහන්සේ ඉස කපලා දන් දුන්නා, අඹ අල්ලලා දන් දුන්නා, දරුවාතින් අල්ලලා දන් දුන්නා, කොටු නගලවා සිංහාසනයේ දන් දුන්නා උරපළලලේ දන් දුන්නා ඒ මා බෝසතාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල අටමස් ලේ නාර දන් දීලා මේ මා කරුණාවෙන් සමවැදිලා මේ ලෝක සත්‍ය දුකෙන් නිතර කරමි දුකෙන් ඈතර කරමි ඒන වෙනුවෙන් මාගේ ජීවිතයම දාම කුදමි කියලා ඒ තථාගත මා බෝසතාණන් වහන්සේ මේ ලෝකේ පුරපු පාරමී ධර්මයේ තමයි මේ ආනාපානසති සූත්‍රය ආනාපානසති භාවනාව එනං ඒ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට ගරු කරලා ඒ සම්මා සම්බුද්ධත්වයට ආචාර කරලා নমස්කාර කරලා අද ඉඳලා මේ ආනාපානසති භාවනාව හරියට වඩමු. ඒ තථාගතයන් වහන්සේගේ එකම බලාපොරොත්තුව අපි සසර දුකෙන් ඈතර වෙන්න ඕනි කියලා. ඒ නිසා නේද උන්වහන්සේ සංසාරේ මේ තරම් දුක් විඳේ, මේ තරම් කඳුළු සැලුවේ එහෙනම් උන්වහන්සේගේ කඳුළු වලට අපි අර්ථයක් දෙමු. ඒ තථාගතයන් වහන්සේගේ දුකට අපි ප්‍රතිඵලයක් දෙමු. මා බෝසතාණන් වහන්සේගේ පාරමිතාව අර්ථවත් කරමු. ඒක ගෞරවයටපත් කරමු. එහෙනම් අපි අද ඉඳලා උන්වහන්සේගේ සරණ යමු. ආනාපාන සති සූත්‍රයේ සරණ යමු. සෑම තප්පරයක් ගානේ මේ ආනාපාන සති භාවනාව අපි ලෝකෝත්තර වඩලා ලෝභ දේශ මොහ රාග නැති කරලා මේ බඹයක් විතර උස තියෙන කය සත්පුරුෂ චරිතයක් බවට පත් කරමු ಗುಣධර්ම වලින් පුරමු අද ඉඳලා අපේ නිවන් මාර්ගයේ ආනාපාන සති මාර්ගය අපි වඩින මාර්ගය තථාගත සම්මා සම්බුද්ධ ගෞතමයන් වහන්සේගේ මාර්ගය එනම් මේ ආනාපාන සති සූත්‍රය මේ නිර්වාණ පණිවිඩය මේ කමඨාන මේ අවබෝධය ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණසම වේවා සියලු සත්වයන්ගේ සැනසීම පිණිස වේවා සියලු සත්වයන්ගේ නිවන පිණිස වේවා මේ සම්බුද්ධ ශාසනයේ පරිපූර්ණත්වයේ පිණිස වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි